මොකද හැමෝටම මෙහෙම වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අපි හිතමු යම් කිසි කෙනෙකුට මේ කිසිම දෙයක් වැටෙන්නේ ආනෝපානයේ හිත තියෙනකොටම සද්ද දිගේ දුවන වේදනා දිගේ දුවන හිත විලි දිගේ දුවනවා නම් සමහර විචක ඒ පුද්ගලයා ආනාපානට අභෞවිය පුද්ගලෙක් වෙන්නත් පුළුවන්. ඒක තේරුම් අරගන්න නම් ඒත් කියන්නේ මුළු අන්තරන් නැවතත් ආනාපාන ගැන බලාපොරොත්තු ඇතුව දිගින් දිගට දිගින් දිගට කරගෙන යනකොට ඉතින් මේ පුද්ගලයා නිතර මතක් කරනවනේ මට හිතවිලි වලමයි ප්‍රශ්න තියෙන්නේ කියලා. පස්සේ ශීරුවෙන් අහන්න වෙනවා. මේ හිතවිලි වල රාග නැමියාවක්, ද්වේෂ නැමියාවක් නැත්නම් හිතවිලි වල තියෙන අන්දමන්ද කරවන මේ හිත එකලස් කරගන්න නැති මෝහ කරවන ගතියක් තියෙනවා කියලා බලලා ඒ අනුව රාග තති බල හිතවිලි වලින් පෙනෙන ගතියක් තියෙනවනේ ඉතින් ටිකක් අසුළු භාවනා කරලා පටන් ගන්න එක හොඳයි කියලා ගුරුවරයාට පොඩ්ඩක් නැවත සලකා බලන්න පුළුවන්. ද්වේෂයේ හොඳටම උග්‍ර වෙනවනම් පටිගය නැත්නම් එන අරමුණු ටික ගැටෙන ගතිය එතකොට ඒ යෝගාවචරයට වැඩි ගුරුවරයා කල්පනා කරනවා මෙතෙන්දි මෛත්‍රී භාවනා ටිකක් කරලා මෙයා කීකරු කරලා ගන්න ඕන. යම් ආකාරයකින් ආ බෑ මට මේවා තේරෙන්නේ නැහැ නිසා ඔබ දැම්මම කරන්න බෑ පස්සට දානාට වගේ මේ වැඩපස්සට දාන ගතියක් තියෙනවනම් මරණානුස්සති භාවනාව අසුබ භාවනාව ඔය මොනවා හරි කියන තම බුද්ධානුස්සතිය කරලා හිත සම්පාංශනය කිරීම වගේ වැඩ තීන්දුව කරන්න පුළුවන් වෙනවාට මුල්ම අභ්‍යාසයේදී හම්බෙන ප්‍රතිචාරය අනුව ඒක ඇත්තටම ඒක තීන්දුව කිරීම ආනාපානය කරලා පස්සේ කෙරුවට කමක් නැහැ කියන එක පිළිගන්න જાති මිනිස්සෙක් තමයි මම උංග තැන්වල උංග වෙලාවට කරන්නේ මේ ආනාපානට යන්න ඉස්සර වෙලා චතුරාර්යක භාවනා කළ යුතුයි කියලා තමයි සම්ප්‍රදාය පවතින්නේ. චතුරාර්යක භාවනාවෙන් කරන්නේ ආනාපාන හිත සකස් කිරීම එනේන චරිත ලක්ෂණ වලට උත්තර දීමයි කියලා මේකත් සමහර ඇත්තන්ට ප්‍රශ්නයක් වශයෙන් මතුවේ. ඇයි මේ අත් ගත්ත ගමන් පටන් ගන්නකොට ආනාපාන හිත දාන්නේ කියලා. ආනාපාන සති සූත්‍රය ගත්තොත් අපි මේ කතා කරන්නේ සතිපට්ඨාන සූත්‍රයනේ. ආනාපාන සති සූත්‍රය ගත්තාම දරුවචන් වහන්සේ මතක් කරනවා මේ කායනුපස්සනාව හතර විතරක් නෙමෙයි එතන කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන හතරම උගන්වන්නේ ආනාපානයට සාපේක්ෂව. ඒ ටික කීලවල සඳහන් කරලා කියනවා සඳහන් කරන දරුවචන්සේ යම් කිසි කෙනෙක් මහන්නේ මේ ආනාපානෙ මේ ආකාරයෙන් හතර ආකාරයට වඩනවනම් දානවාණි පිළිබඳව පූර්ණ පරිචයකට එනවනම් ඒ ඇත්ත අතුල සතර සතිපට්ඨානෙ වැඩෙන මම බව මම ප්‍රකාශ කරනවා. එතනින් අත කරන්නේ උන්වන් සඳහන් සතර සතිපට්ඨානෙ වැඩෙනවනම් අනිවාර්යයෙන්ම සත්බෝධ්‍යංග වැඩෙනවා. සත්බෝධ්‍යංග වැඩුණොත් විමුක්ති මාර්ගයටපත් වෙනවා. වෙන විදිහකට කියන්නේ ආනාපානෙ පමණක් මේ සියල්ලම සම්පූර්ණ කරන්න පුළුවන්. හැබැයි ඒක අපි වාසියට ගන්න නැහැ. අපි මේ සතෝ අසසති සතෝ පස්ස සති කියලා කරන්න ගිහිල්ලා අපිට බලන අපිට හමු වෙන අපිට අත්දකින්න පුළුවන් සෑම දෙයකටම ගෞරව කරන්න. වැරදුනා, පෙරදුනා, මේක හොඳ නෑ, මේක හොඳයි කියන පූර්ව නිගමන අවශ්‍ය නෑ. එහෙම සතියෙන් ආස්වාද ප්‍රසවාස කරගෙන යනකොට ඒකේ ඉන්න බැරි නම් ඒත් හොඳයි. ඉතින් බැන්නම් ඉතින් හේතුක කාරණාව තියෙනවා මේ හිතවිලි බහුලකම්. මේ වේදනා බහුලකම්. මේ ශබ්ද බහුලකම කියලා අහුවෙනවනේ. ඊට පස්සේ ඒ කාරණාව ඇත්ත දෝ නැත්ත දෝ කියලා නැවත නැවත ආනාපානෙටම හිත දාන්න. දාන්න දාන්න දාන්න. කොච්චර කෙරුවත් හිත කියනවා කොච්චර ආනාපානෙ කෙරුවත් බෑ. මේ හිතවිලිමයි බහුල. ආ ඒක බොහොම හොඳයි. ඒකේ පුද්ගලයාගේ චරිත ලක්ෂණ අල්ලගත්තා වගේ. මොන වගේ චරිතයක්? සමහරවිට වේදනාවක්. සමහරවිට සද්දමයි. ඉතින් අපි ආනාපානෙ ලැබිච්ච අතුරු ඵලයක් විදිහට මේක සලකන්න ඕනේ. මම කවුද කියන එක දැන් තේරෙනවා. ඒ අනුව සුජී චතුරාර්යක භාවනාවකට දාලා ආයෙත් ආනාපානට එන්න පුළුවන්. නැත්නම් චතුරාර්යක භාවනාව දිගේම යන්නත් පුළුවන්. ඒ නිසා නැවතත් මේ සාතික් කරන්න පුළුවන්. ආනාපානෙන් පටන් අරගත්තට ඒක ඇති දෝෂයක් ඇත්තේ නෑ. හැබැයි යෝගාචරය සෙල්ලක්කාර කෙනෙක් වෙන්නේ. එන අභියෝග වලට මුහුණ දීලා වෙච්ච දේ වෙච්ච හැටියට ගුරුවරට කියන්න පුළුවන් ගැතිය. තියෙනවනම් අපට අසුද්ධ කරනකොට ගුරුවරට පුළුවන් අත දෙන්න. උංගල දෙනකොට වෙන්නේ මේ වෙච්ච දේ කියා ගන්න බැරි කම. මේකල සංඥා වහන්සලාට දෙදි වෙච්චාම ගාක් වෙලාට දොස්තරු නිකන් තමයි මේක කරන්නේ. නිකන් තමයි අනගහන කියලා බේසුත් ගන්න කියලා ඔක්කොම කරලා එවනවා. මේ අපි ලංකා හිටිය පෞවි දසලෝය ආටිකල මහත්තයා බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. ශල්‍ය වෛද්‍යවරේ එතුමා විතරම සංඝයාසනතරයන්නේ මෙලේ තමයි වැඩ කරන්නේ කියලා කියනවා මේ සංඝයාට මම ගොඩාක් උදව් කරලා තියෙන සංඝයාට මම ගොඩාක් වේ කරන එකම සංඝයාංශේ නමකට තමන්ගේ රෝග ලක්ෂණ කීමේ හැකියාවක් නැහැ කියන ආපුවාම නරියයි බල්ලයි කතා කර කර ඉන්න යුද්ධහම ගන්නට අරිනවා අර ડોක්ටර්ට කිසිම කෙනෙකුට මේ ආවේ මොකටද කැක්කම කොතනද විපුරුම කොතනද කියලා අහුවොත් පොඩ්ඩක් ඉන්නකොට දොස්තර මහත්තයා කියලා මොකක් හරි පටන් ගන්නවා. ඉතින් දොස්තර මහත්තයා මොනවා හරි ලියලා දීලා පිටක් කරනවා. ඉතින් දොස්තරලෝක කෙනෙක්ව දන්නවා ඇති. ලෙඩුන තියෙන කයේ ලෙඩට වැඩි මනස. ඉතින් දොස්තර මාතර ගානකට ගියාම උඩ තල් වෙනවා. අනම් මනම් කතා විහක මේ ආපු කාරණා මතකද. භාවනා කරන්න ගියාම ඇත්තටම අපි මේ කරන්නේ සතෝ ආස සති සතෝ පස සති කියන එකත් මතකද තියෙනවා. සත්‍යවිලා කෙනකොටම කිපේ. වේදනාවක් එනකොටම කිපේ. සද්දයක් ඇහෙනකොට කිපෙනකොට අනේ හිතවිල්ල බලාපොරොත්තු වුණාටත් වැඩිය හානියක් කරලා තමයි යන්නේ. එයි මොකද අපි කිපිලා? අපේ සතිය නැති වෙලා අපි ද්වේෂයක් පටවාගන්නේ. හිතවිල්ල නම් නිකන් මල්ලෙන් ගහලා යන්න. අපි එවනේ මල්ල දිගහැරලා ගහගන්න. වේදනාවක් කෙනකොටත් එහෙමයි. සද්දයක් කෙනකොටත් එහෙමයි. ඒ කියන්නේ අපි අර ගියේ මේ විචුල් වේදනා හද නැති තැනක රුද්ධ වශයෙන් 100 100ක් ආනාපානෙ ලැබේවා කියලා වෙන්න ඇති. නමුත් ආනාපානි කරන්න ගියයි කියලා අපේ අනික් ඉන්ද්‍රයන් නතර වෙලා නැහැ. ඒක දිගටම වැඩ. ඉතින් කියන්නේ මනුෂ්‍යයා හොඳට පණ තියෙන බය වෙන්න දෙයක් නැහැ. ඒක බාධාවක් නෙවෙයි. ඒ නිසා එතනදී ආනාපාන මුල්තන දිලා කටයුතු කරාට අර දේවල් හරියට දැනගෙන ඒක වාර්තා කරන්න පුළුවන් නම් ඒ ගුරුවරයාට ලොකු තොරතුරක් බාරපත් වෙනවා. මේකත් කායේ කායන වසනාම තමයි. කායේ කායano බලනවා මිස මේ වේදනාවක් නැති හේතුවිල් නැති සද්ද නැති ලෝකෙක ආනාපාන විතරක් අජ වේවා කියලා බලනවා. ඒක කායේ කායන ප්‍රශ්න නෙවෙයි. ඒ මානසිකාරයක්. මෙන්න දරුවත් යනවාගේ දරුවන් ජතාඥානෙ ලැබුවට පස්සේ මේ හිතවිලි ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේලා කාය වේදන ඇවිල්ලා මෙන්න ඉඳගෙන භාවනා කරන්න බැරුව ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා අනේ ආනන්ද බණ ටිකක් කියපන් මගේ කොන්ද අමාරුයි. ඒත් ඇවිල්ලා බුදියන් දෙනවා. වේදන ඇවිල්ලා තියෙනවා. අර කී කියනකොට මාරය ඇවිල්ලා කරදර කරලා සද්ද කරලා තියෙනවා. අවධානය කඩලා තියෙනවා. ඉතින් අපි මේ නිකම්ම නිකන් නරපගු. ඉතින් අපිට වේදනාවක් ආවම මොකෝ? අපිට රද්දයක් ආවම මොකෝ? අපිට වේචි ලගාවම මොකෝ? බඩ දෙන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන්. ඒවල ඇතුළ යනවායි කියනකම තමයි කායේ කායන් පස්සේ වේද කියලා කියන්නේ. නමුත් ඒ විදිහට ක්‍රියාට යම් වෙලාවක අපිට හම්බුනොත් අර හරියට මානපානට මුණ දීලා ඉන්න අපි එතනින් ආ දැන් හිතුවේ ඉන්නේ. දැන් සද්ද නැහැ කියලා සතුට වෙලා නතර වෙන්නේ. අපි ආනාපානෙ හොඳට දෙකට ගන්න ආස්වාසය කොහොමද ප්‍රසවාසය කොහොමද ආදී වශයෙන් බලන එක තමයි මෙතනේ තියෙන අවස්ථාව ක්ෂණ සම්පත්තිය වැඩ ගැනීමත් වීර්ය වැඩි කර ගැනීම සතිය වැඩි කර ගැනීම කියන්නේ. ආන්නේ විදිහට මේ පළු දෙක දෙකට කඩා ගැනීම. ආස්වාසය වෙනමයි ප්‍රස්වාසය වෙනමයි කියලා දෙකට කඩා ගැනීම පුංචි නමුත් ආර්යත් මාර්ගයේ දක්වාම යන පැලේක. කොටිම කියනවා නම් ආනාපානය කියලා කියන්නේ දෙකක් කියන එක තේරුම් ගන්න. ඉස්සරහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ නාම රූප කියලා දෙකට කතා ගැනීම තමයි විපස්සනා භාවනාවේ අයන්නේ. ලෝකේ තියෙන තාක් දේවල් සමූහ. මේ සමූහ ඝණය හලන්න ඉගෙන ගන්නවා කියනකොට කරන පටන් ගන්නකොටම ටිකෙන් ටිකෙන් ටික ටික සක්කාය දිට්ඨිය කැඩෙන්න පටන් ගන්නවා. සක්කාය දිට්ඨියට කැමැති ඇත්තෝ සමිති සමාගම් පිටු වෙනවා, සමෝහ ඇති කරනවා, ඒවත් එක්ක අඳුර ගන්නවා, සදාකාලික වෙන්න උත්සාහ කරනවා. සක්කාය දිට්ඨිය අභියෝග කරන ඇත්තෝ චීන තියෙන දේ කඩ කඩ කඩ කඩ බලන එකට කියන විභජ්‍යවාදී කියලා. මේ බුද්ධ ධර්මයේ මේ ථේරවාදී කියන විභජ්‍යවාදී. අම්බින සෑම දේම කඩ කඩ බලන. ඒක තමයි මේ ආස්වාද ප්‍රසවාස කියන දෙක ආනාපාන කියන එක දෙකට කඩලා ආස්වාද වශයෙන් ප්‍රසවාස වශයෙන් සතිය පිටවනකොට කට උත්තරේ හරිය විචිත්‍රයි. ඒ සාක්‍ය උසාවියේදී හොඳට බාර ගන්න. මොකද දැක්ක දේ වෙච්ච දේ සත්‍ය දේ. මම ආනාපාන බැලුවයි කිව්වට ගුරුවරයා බාර ගන්නෑ. ගුරුයා ආස්වාදේ කොහොමද ප්‍රසවාදේ කොහොමද? දවසක් ඔය ගුරුමේ <coughs> මට උගන්වපු ස්වාමීන් වහන්සේ හරීම මේ මේ කාරණාවට තාමත්ම සංවේදී. ඒ ස්වාමීන් වහන්සේත් එක්ක ඇමරිකාවෙන් ඉඳලා ඇවිදින ප්‍රොෆෙසර් කෙනෙක්. ඇවිල්ලා යා භාවනා කරන සින්සින් ජෙට් ලැග් එක නිසා. ඒ අමාරු නිසා මුල් දවස් ටිකේ හරි කියන්න දෙයක් නැහැ. අමාරු. එන් කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. දවස් දෙක තුනක් යනවා. ඔකට පුරුදු වෙයි කියලා. ඒ පුරුදු වුණාට පස්සෙත් මේ අයිසරා ඉඳගෙන කිව්වලු අද නෑ ඒක කරගෙන පිම්බීම හැකිලින් භාවනාවනේ. එහෙම කරන යනකොට මට මේ ඉස්සරහට වෙන්න තියෙන දේත් පෙන්නවා. මම පුංචි කාලේ මට මෙහෙම මෙහෙම දේවල් වෙලා තිබුණා. මට ඒ දින විතර මං ගිය ආත්මෙටත් මගේ හිත කියලා කියලා ඉන්නේ ලොකු කතාවක් පටන් ගත්තා. මේ ස්වාමීන් වහන්සේ මොකක් කෙලින් බනින්නත් බෑ ප්‍රොෆෙසර් කෙනෙක් නේ. සාහගෙන ඉඳලාවලු ඕක දැක්කේ පින් වෙන වෙලාවේද හැකිලෙන වෙලාවේද. එච්චරයි <laughs> කාසුතරේ වල ජීල කර්මාතලේ යෝගාවචරයෙන් උත්සාහ කරනවා. ඔය පඬිතුකම් පැත්තකදී. අන්න ඒ වගේ තමන් මේ ටික දන්නවනම් කමඨහන් දෙන ගුරුවරයාට යන්න ඕනේ නැහැ. යන්න ඉස්සෙල්ලාම කමඨහන් වார்த்தාව එඩිට් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ මේ දේවල් තාරබරට වැඩේ. වැඩන්නේ අපි පෞද්ගලිකත්වය වෙන්නන්ට ඕ ඉතිහාස කතාවල් මේක ඇති වැඩන්නේ. අපි කමඨහන් දීලා තියෙනවා. ඒකට පැය ගණක් ගත කරලා තියෙනවා. වැරදිච්ච වාර අනන්තයි. නමුත් හරියට තැනකින් පටන් ගන්නවා. මම වාඩි වුණා. මම කායත හිතියදුවා. ඊට පස්සේ උඩුකයේ මට නැත්නම් නාසිකාග්‍රේ මේ විදිහට ආස්වාසයක් මතුණා. මම ඒ ආස්වාසය කියලා මෙනෙහි කරාද මෙනෙහි කරන මොකද්ද වැටුනේ? ප්‍රසාරය වෙලා ප්‍රසාරය කියලා මෙනෙහි කරාද වැටුනේ මොකද්ද කියලා කිව්වනම් විනාඩි 5ක් යන්නේ කමටහන් සුද්ධ කරනවා. බොහෝම ඉක්මනට අවශ්‍ය කාරණාවට පැන ගන්න පුළුවන්. මේක ඉතා වැදගත්. විපස්සනාදී ඉතාමත් වැදගත්. අපි මෙතෙක් කල් දිනු කරපො නැති මේ ඉන්දිය ධර්මයක් මේ දිනු කරන්න හදන්නේ පසුබිමට සාපේක්ෂව කතා කරන්න පටන් ගන්නවා. ඕකෙන් ගියොත් ඕක තමයි නෝබල් සයිලන්ස් වල තියෙන ෂෝටස්ට්ම කට්ටිය. ඉස්කෝලේ යන කාලේ අපේ පොඩි අක්කා කෙනෙක් හිටියා. ඒ අක්කා මෝඩයි. ආසෙන්නේම දන්නේ නැහැ. හැබැයි බොහොම සමාජශීලී. ඉතින් ඉතින් අපි ඉස්කෝලේ ගිහලා ආපම ගෙදර කියනවනේ අම්මලා තාත්තලාත් එක්ක හැන්දෑව වත් කරන ගමන් ඉස්කෝලේ වෙච්ච දීදී කතා කර කර ඉන්නවනේ. අපේ ගෙදර 11 දෙනෙක් හිටිය දරුවෝ විතරක්. ඉතින් උඟා කතා කරනවා. ඉතින් මේ පොඩියක් කියනවා ඔය පන්තියේ තීචාව නැති වෙලාවේදී කෙල්ලෝ කයිවාරුවට පටන් ගන්නවනේ. පටන් අරගත්තාම දැන් පුරුදු වෙලා ඉන්නවලු එක්කෙනෙක් මාත්‍රු කාලියන්ට කිසිම වග විභාගයක් නැතුව මේ මාතෘකාවෙන් මේ මාතෘකාවට මේ මාතෘකාවෙන් මේ මාතෘකාවට කයිවාරෝදියා බලනකොට පුදුමාකාර විදියට මේ මාතෘකාව වෙනස් වෙනවා කිසිම තේමාවක් නැහැ මේ කරන කතාව. අන්න ඒ වගේ තමයි අපි සැලකිල්ලෙන් තොරව නැත්නම් ආනාපාන කියන තේමාවෙන් තොරව කොච්චර මේව කරත් අපේ කාදාත්මයේ මුල මේකයි අග මේකයි කියලා අග මුල පෙතේර ගන්න හම්බ වෙන්නේ. අනේක නැති කරන්න අපි පටන් ගන්නකොටම අදිස්ථාන කරන්න ඕනේ. මට ඊයේ හුස්ම රැලි හතරක් බලන්න පුළුවන් වුණා. අනේ අද මට පහක් බලන්න ලැබේවා කියලා. විනාඩි විනාඩි හතරක් කරන්න පුළුවන් නම් පහක් කරන්න ලැබේවා කියලා පටන් අරගත්තොත් මේ අන්දමන්ද වෙන නන්නත්තර වෙන හිතවිලි ධාරාවට යම්ම කොඳු වැටපෙලා. යම්ම පදනම යම්ම තේමාවක් එකතු කරගන්න පුළුවන්. එහෙම නොවුනොත් ඇත්තටම අපි මේ අපේ මේ විඥාන ස්රෝතේ අවුල් කරන්නේ. ඒක නැති කරන්නයි දරුවචන්ද මේ ඉලක්ක ඇඳලා පෙන්නලා තියෙන්නේ. සතෝ වාස සති සතෝ පස්ස සති. ආනෝ විදිහට ආසත් ප්‍රසාද දෙක දෙකක් වශයෙන් තේරුම් අරගත්ත කෙනාට ඉස්සරහට යනකොට බොහෝම හොඳට ආස්වාසය ප්‍රස්වාසය දෙකේ වෙනස තේරුම් ගත්ත කෙනාට අනිවාර්යයෙන්ම හම්බ වෙන දේ තමයි ඉස්සරහට යනකොට ආස්වාසෙන් ආස්වාසයට ඇති වෙනස අහු වෙන පටන් ගන්නවා. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට ඇති වෙනස අවු වෙන පටන් ගන්නවා. ඒක තමයි දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. මගේ ආස්වාසේ ඉස්සල බොහොම දිගට ගියා. දැන් එන්න එන්න එන්න ආස්වාසවල කිසිවීමක් සිදු වෙනවා. මගේ ආස්වාසේ ප්‍රස්වාසේ ඉස්සල දීර්ඝව සිටුණා දැන් එන්න එන්න කිසි වෙනවා කියලා ආස්වාද ප්‍රස්වාස දෙකේ වෙනස දක්වපු හිත කවදාකවත් ආස්වාදෙන් ආස්වාදයේ සිටින පුංචි වෙනස නොබලා ඉන්නේ. යාර මුල් ගොරෝසු දේ ගොනු අල්ලපුනාට පස්සේ කොහොම ලේසියෙන් අර සියුම් ගොනු අල්ලනවා. විශේෂයෙන්ම මේ වගේ බණක් අහලා ධර්ම සාකච්ඡා කරලා තමන් කලින් භාවනා කරලා සාර්ථක වෙච්ච විශ්වාස සහිත හිතකින් වාඩි වුණා නම් ඒ වාඩි වෙලා හිත සැක බෝ කරන්නේ නැතුව අනිශ්චිතතාව බෝ කරන්නේ නැතුව හරි එල්ලේ යන්න ඉස්සලම එල්ලේ දැනගෙන මේක තමයි මේ කායේ කායන් පස්සේ කියලා කරන්නේ කියලා ආස්වාද ප්‍රස්වාසයට මිහිත යොදාන එහිම හිත පවත්වාගෙන යනකොට මොකද වෙන්නේ මේ කයේ රුධිර ධාරාවේ තා ස්නායු පද්ධතියේ වැඩ එnde end end end end සංසිඳෙන්න පටන් ගන්නවා විශේෂයෙන්ම හැම ප්‍රධාන කරගෙන ගලන රුධිර ධාරාව හම අමතක කරලා ඇතුළත සුසුම්නාවත් එක්ක තියෙන මූලික ඉන්ද්‍රියන් පමණක් ලේ යන බාහිර රුධිර ධාරාව අකර්මණ්‍ය වෙන තත්යකටපත් වෙනවා නින්දේදී සිදුවෙන වැඩේ සිද්ධ වෙනවා ස්නායු වල මධ්‍යම සුසුම්නාවේ අත්‍යවශ්‍ය කාරණා හැර අනිත් ඒවා අඩු කරනවා ඒ අඩු කිරීම නිසා ශරීරයට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය අඩුවක් සිද්ධ වෙනවා ඒ අඩුව නිසා සුවාසයක් ඕන කරන්නේ ලාවට යාන්තම හුස්ම ගන්න ඇති. මේක නැති කරන දෙන ප්‍රධාන විෂ තමයි සැකේ. සැකයක් ආපු ගමන් මේක පාරටම හිත ඇවිසීම නිසා රුධිර ධාරාව වහාම හැමත යනවා. ස්නායු සම්පූර්ණ සංවේදී වෙන්න පටන් ගන්නවා ආරක්ෂක සහ පැහැර පැනදිවීමේ ක්‍රියාවලියට සූදානම්. එතකොට ඒක පාරට මීමේ සුදියක් ඇවිස්සනවා වගේ ගුණුව නැති වෙනවා. ඒක නිසා සද්දයක් ආවත් කමන්නේ සැක උපදවන්න ඕනේ නෑ. වේදනාවක් ආවත් කමන්නේ සැක උපදවන්න දෙයක් නෑ. හිතවිල්ලක් ආවත් කමන්නේ සැක උපදවන්න වෙන වෙන දේවල් කියලා හැකි හැම වෙලාවකම ආනාපාන දීතිය දාන හිතියොත් දීර්ඝ හුස්ම රැල්ල කෙටි හුස්ම රැල්ලක් වඩපත් වෙන බව ඉබේම යෝගාවචර තේරෙන්න පටන් ගන්නවා. මේක තමයි මේ හීලින් ප්‍රොසෙස් එක නැත්නම් අපේ තියෙන මේ සුවසේවාව පටන් ගන්න තැන. මේකදී ඔක්කොටම ওই සමලයේ කර්ෂණ වුණා වාගේ එකවර හිතුවෙන්නේ නැහැ. නමුත් හැම කෙනෙක්ම අඩු ගානේ දවස් දෙකක්වත් අත්දකලා තියෙනවා. හැමදාම එනවටත් කැමති. නමුත් එන්නේ නැහැ. මොකද හේතුව කුංචි සද්දයක් ආව ගමන් වේදනාවක් ආව ගමන් ඒකට කලබල වෙනවා. කලබලලා සැක උපදින මගේ සතිය කැඩිලාද? මගේ ආනාපානිය කැඩිලාද? දැන් ආනාපානිය ඉස්සලා හොඳට දැනන දැන් නොදැනෙන්නේ ලෙඩක් නිසාද? මොකද වෙලා තියෙන්නේ මම ඇත්තටම මැරිලාද? නැත්තම් සීනති වෙලාද? ඉතින් ඇත්ත එක අරලා හරි බලන්න පටන් ගන්නවා. එහෙම කරන්නේ නැතුව මේකට අනුග්‍රහ කරනවා කියලා කියන්නේ දීර්ඝ හුස්මක් තියෙනවා නම් ඒක දීර්ඝ හුස්මක් වශයෙන් දැනගන්නවා කෙටි හුස්ම ගන්නවා නම් කෙටි හුස්ම වශයෙන් දැනගන්නවා මෙතනදී හුස්ම වශයෙන්මුත් නෙවෙයි බලන්නේ හුස්ම දෙකට කඩලා ආස්වාද ආස්වාස වශයෙන් බලන ප්‍රස්වාස ප්‍රස්වාස වශයෙන් බලන ආනෝ විදිහට දීගං වාසසන්තෝ රසං වාසසන්තෝ කියන පාට හොඳට තේරුම් ගන්නවා නම් මේක හොඳම හොඳ කායේ කාය අනුපස්සනාවක් මේ කතා කරන්නේ කාය සංස්කාරයන් පිළිබඳව මෙතෙක් නොදක්ක තාට සංසිඳුමින් සංසිඳුමින් ඉදිරියට යනකොට එතෙන්ට ගියාට පස්සේ නැත්නම් කේටි හුස්ම දැක්කට පස්සේ සර්වඥාන්සේ යෝජනා කරන්නේ සබ්බ කාය පරිසංවේදී අස සිස්සාමීති සික්කති. කිවුණා වූ සියුමුණා වූ කෙටි වුණා වූ ආස්වාසයේ මුලැමැදාක බලන්න. නැත්නම් පටන් ගන්න තැන සිට මුල් මැද හරහා අග දක්වාම බලන්න. ප්‍රසවාසයේ කෙටි වෙච්ච කීකරු වෙච්ච සංසිද්ධිච්ච ආස්වාසේ ප්‍රසවාසේ මුලමදාග වශයෙන් මේ ආස්වාස ප්‍රසවාස මුලුල්ලම බලන්නේ කියන්නේ. ඇත්තට මේක උඟා ක්ලේශ ගොරෝසු වෙලා. නමුත් මේ තවත් සියුම් උනත් ඊටත් වඩා தත්ත්වයට ගන්න ඕන නිසායි සියුම් වෙච්ච එක උනත් නැහැයි කියලා හිතන්න එපා තියෙනවා මොකද මැරිලා. හුස්ම ගන්න තුරන මැරෙන්න එපායි. ඒ සාමාන්‍යයෙන් අර කිරියාමි උනක් දන්න කතාවනේ. අත්පනේ හුස්ම ගන්න තමයි මැරෙන්නේ නැහැ. මොකද ඒ කියලා කියන. ඒකට නිසා මේ තියෙනවා තියෙන එකේ මුලමදාක බලනවා කියලා හොයන්න පටන් අරගත්තාම ඇත්තටම සමහරට නොදැනී යනවා ආයෙත් ලාවට පේන්ට් වගේ පටන් ගන්නවා. ආයෙත් බොහොම ඉක්මනට නැතිලා. නමුත් විශ්වාසය බෙදින්නේ සැක පහල කරන්නේ නැහැ. හැකි සංඥාව නැති කරගන්නේ නැහැ. ආනාපාන දින ගෞරවය අඩු කරන්නේ නිග්‍රහ කරන්නේ නැහැ අනදර කරන්නේ ඒකම බලන ඉන්නකොට මෙන්න මේ විදිහට මුලමඳාගේ බැලීමේදී පැහැදිලි ඊට බහගෙන යනකොට හඳ පායන්න වගේ කාරණා අවශ්‍යද ඒ මොකද්ද මෙතෙක් කල නොතිබිච්ච නොදැක්ක ආස්වාද ප්‍රසාර දෙක අතර හිදැස ලොකු වෙලා පේන්න පටන් ගන්නවා ආස්වාද කියන්නේ බොහොම දින්ගිත්තක් ලාවට පෙන්න හිසක් මතන මතුනේ හිස්තන දිගට ගිලා ප්‍රසවාසයෙන් ලාවට යාන්තම් මතුවලා නැතිලා. ඔය දෙකක් නැහැ කියලා ගණන් ගත්තොත් පේන්නේ දිගටම හිස් වාගේ. ඇත්තටම කියනවා නම් ඔය හිස්තන ගොරෝසුට දැනෙන තරම් තිබුණා. නමුත් අපේ හිතේ ඉතර සියුම් නැහැ. නිසා ආස්වාදේ හොඳට තේරෙනවා අලියෙක් කියලා ගහක පිට අතුල්ලන්නා වගේ හොඳට ඇතිලෙනවා තේරෙනවා. ප්‍රසවාසයත් ඒ දෙක අතරමැද තේරෙනවා මොකද හිත ගොරෝසුයි. නමුත් මේ ආශ්වාස ප්‍රශ්වාස සිව් වුණාට පස්සේ මුලමඳාක බලන්න ගියොත් තේරෙන පටන් ගන්නවා ප්‍රශ්වාසයේ අවසානයේ සහ ආශ්වාසයේ ආරම්භය අතර දීර්ඝ සංක්‍රමණයක් මාරු වීමක් පටලැවිල්ලක් පිටපොට යෑමක් සිදු වෙනවා. ඒක දැක ගන්න තරම් අපේ සතිය සිවුන්නේ නැහැ. ඒක දැක ගන්න තරම් අපිට තාම සමාධිය නැහැ. නමුත් ආශස්වසාදයක නොපෙනීම නිසා සැක පහළ නොකරන හිතියොත් වෙන දෙයක් පේන්න දෙයක්වත් නැහැ. පේන්නේ මොය හිස්තන තමයි. ඒකට සාදර වෙන්නේ නැත්තම් එකෙන් අදහස් කරන්නේ හිත ඊගාට දෙන සද්දය හෝ වේදනාව හෝ හිතවිල්ල ගන්න. මේ හිස්තන සාදර වෙනවා කියලා කියන්නේ තුනී වෙන්න වෙන්න වැඩි සන්තෝෂයක් ඇති කරගන්න. අබෝම හොඳයි. පිටකොට ගිහිලා නෙවෙයි සතියෙන්නේ කරන්නේ. සමාධිය කෙරෙන්නේ. හොඳයි. දැන් මොකද බලන්නේ? බලනකොට පේන පණ ගන්න මෙතෙක් කල අතන මෙතන තිබිච්ච මේ ગેප් එක හිස්තන දැන් මුළු අවකාශයම පුරාගෙන යනවා. මේතර සැක කරන තැනක් මේ ඇත්තටම වැඩි විශ්වාසයෙන් බැලිය යුතුයි. නමුත් ඔතනදී බලාපොරොත්තු නැති ආකාරයක මතුනොත් එහෙම නැත්නම් මේක එනකොට කලකොල වුණොත් මේක ආඩපස්සේකට අනදර කළොත් කරකොල ඇතරියා වගේ මුතු මැද ගිහිල්ලා අතෑරියා වගේ. කාන්තාරක තනි වුණා වගේ. මහා මහා කැලේකට ගිහිල්ලා දිශාමාරු වුණා වගේ යෝගාවචර කලකොල වෙනවා. කලකොල වෙන එක නම් නැත්නම් වෙන විදිහට කියන කලකොල නොවිච්ච එක්කෙනෙක්වත් නැහැ මේ ලෝකේ. ඕනම කෙනෙක් කලකොල වෙනවා. නමුත් සරුවචනජීව නොවීම පිණිස ඊරාන්තර පිණිනවා. හොඳට ගොරෝසු වෙලාවේදී හොඳට ලකුණු ගන්න මොකේද ආනාපාන. ඊට පස්සේ ආනාපානෙ සිවුම් වෙනකම් පියවරෙන් පියවර පියවරෙන් පියවර මෙනෙහි කරමින් මෙනෙහි කරමින් සතිමත්වම ගමන් කරන ගමන් කරනකොට හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා නොපෙනිච්ච මේ අතරමැද දැන් හාත්පසින් පුරවන. ගුරුසු වේලාවේදී ආනාපානේ වැටෙනකොට මේ යෝගාවචරයට එක්ක සතුටක්. එහෙම නැත්නම් හොඳ වේදනාවක් දැනෙනවා. වේදනාව කියන්නේ මේ දාස් කරන වින්දනයක්. නමුත් අතරමැද දකින්නකොට වින්දන නෑ වේදනා නෑ. තියෙන වේදනාව සැප දුක් වශයෙන් කඩන්න බෑ. අදුක්කම සුඛ ස්වරූපේට මධ්‍යස්ත වේදනාවක් වේ. මේ වේදනාවට අපේ හිත කවදාකවත් මුළු සංසාරේ කවදාවත් පුරුදු වෙලා නැහැ. එයා බලන්නේ මෙහෙම වෙනකොට මොකක් හරි ළඟ තියෙන සංඥාවක් අල්ලගෙන එළිලා ඉඳන්. නමුත් අපි මේ ළඟ තියෙන සංඥාවල් වලට සාදු කියන්නේ නැතුව, ඒව සරණ යන්නේ නැතුව, තුනී වෙන, තැම්පත් වෙන ආනාපානෙටම ඡන්දදීගෙන යන්න නම් ලෑස්ති වෙලා යෑම තමයි එකම ක්‍රමය. මේ නිසා අපේ අපවත්චි ලොකු සාංශි මතක් කරනවා. මෙහෙම දෙයක් වෙනවා නම් මේ යෝගාවචරයට උපදෙස් දෙන්නේ කියලා ආනාපානෙම හිත දිගට යනකොට ඉස්සරහාදි මේක නොපෙනී යයි. එතෙන්දි මම දැඩි සතියකින් දැඩි වීරියකින් මේක වෙනකට වඩා ගිඳී ගියා නොයන ආකාරයේ විකට බලන්නේ. මේකට හොඳ උපමාවක් කියනවා නම් රෑ කඳක් උඩට නැගලා ඉර නැගිටින එන වෙලාවේ තරු දිහා බලනකොට සම්පූර්ණ අරුණ නගින්න කලින් අහස පුලාම සාමල් ටිකක් වාගේ තරු පේනවා. නමුත් ඊට නැගගෙන නැගගෙන නැගගෙන නැගගෙන එනකොට මොකද වෙන්නේ? අර තරු එකින් කුංචි කුංචි කරමින් ක්‍රමයෙන් නැතිලා නැතිලා හොඳ ප්‍රකට තරුවක් විතරක් ලාවට යාන්තමට පේන්න පටන් ගන්නවා. ඒක ලිංග ප්‍රකට වුණාට පස්සේ තරු නොපෙනිය. ඉතින් අපි ගෙදර එනවා තරු නැති උනායි කියලා. නමුත් අපි දන්නවා තරු නැති වෙන්නේ ඒ තරුව එතන තියෙනවා බාහිරින් ආව ප්‍රකාශ ශක්තිය වැඩිකම නිසා අර තරුව නිලීන භාවයටපත් වෙනවා. අපිට කියන්න බෑ තරු නැති උනායි කියලා. දවල්ටත් අරු තියෙනවා පේන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ගමේ කතාවක් කියන හත් දවසක් මුකුරු වෙන්න මැල්ලුම කන්නේ කියලා දවල්ටත් තරු පෙනී කියලා. ඉතින් ඇස් පෙනීම හොඳ නම් තරු ජීවි. ඒ වගේ ආනාපානෙ නොපෙනවයි කියලා ආනාපානෙ නොබන මැරෙන්න එපායි. මැරිලා නෑ. මේ අදහස් කරන අපේ හිත කලකොල වැඩි, අපේ හිත ඔලොමොල වැඩි. ඒක තැම්පත් කරන්න නම් අර ගොරෝසු නැහිලා සියුම් තැන්ට එනකන් දවසින් දවස ටික ටික ටිකෙන් ටික ටිකෙන් ටික පිහියක් තියුණු කරගෙන ඉන්නා වගේ ගාගෙන ගාගෙන ගාගෙන යනකොට ඉතාම සියුම් තැනට එනකොට පේන්න පටන් අරගනි ගොරෝසු ආනාපානය නේද ආනාපානයක් තියෙන එක අහුවෙන්නේ නැහැ නමුත් බලාපොරොත්තු සුන් කරගatiya යුතු නැහැ සියුම් ආනාපානට යනකොට ආනාපානෙ මට්ටම් තුනක් ගොරෝසු ආනාපානෙ සියුම් ආනාපාන දා සියුම්තර කියලා තුනක් තියෙනවා ඇත්තට මේ තුන තුල නිවනක් තියෙනවා මේ තුනම දිගටම ගියොත් ආනාපානෙ දැක දැක දන දන ඒවා දාන්න පුළුවන් නම් ඒක තමයි නිරෝධය කියන්නේ. අපි කොතනකදී හරි පාවා දුන්නා නම් ආයෙත් මුලට යන්න වෙනවා. ඒකයි සරුවචනන්ද මතක් කරන ආනාපානේ 16 ආකාරය දැක්කනම් සතර සතිපට්ඨාන සම්පූර්ණ වෙනවා, බොජ්ජංග සම්පූර්ණ නිවන් දකින්න. නමුත් අපි ආනාපානේ ලාවට තුනි වෙනකොටම ඒක පාවා දීලා ඊගාටන සත්‍යයක් පදාගෙන හයියෙන් කෑගා. වේදනාවක් පදාගෙන ඉතිවිල්ලක් පදාගෙන කෑගා. ඒකෙන් වෙන්නේ ආනාපානට අනදර කිරීම. අනේ අනදර කිරීම නිසායි අපිට මේ භාවනා මෙච්චර දවස් හතේ භාවනාවල අවුරුදු 7ක් කරලා සමාහට කල්ප 7ක් කරලා සමාහට කොච්චර කළවත් ඉවර කරන්න බැරි අපි බොහෝම ඉක්මනට පාවා දීම කරනවා. නමුත් මුලින් කිව්වා වගේ මේක පාවා නොදී කෙලින්ම ආනාපානෙන් නිවන් දකපු කිසිම කෙනෙක් නැහැ සරුවචන් ආන්දටත් පුහුණු වෙන කාලේ මේ වැරදිල්ල වැරදුනා. ඒකයි උන්වහන්සේ මේ හතරකට කඩලා පෙන්නන්නේ අසත්‍යයෙන් යුක්තව ආසත ප්‍රසආස කරලා දීර්ඝයට එනකොට හා දැන් මොන දීර්ඝව ගන්න. දැන් මොන දීර්ඝව හෙලනවා කියලා කොහොඳට දැනගන්න. ඊගාවට පළපුරුද්දෙන් දන්නව කිචි වෙනවා. කිචි වුණාට පස්සේ නෑ කියලා හිතන්නේ වා මේකේ දැන් මේ කියන එකේ මුල මැද අග වශයෙන් ආත්පස ආනාපාන බලන්නේ. සබ්බ කාය පරිසංවේදී. එතෙන්ට යනකොට තමයි අභියෝග වෙන්නේ වේදනායි කියන ශබ්ද ඉතින් ගොරෝසු වැඩ කරන්න පටන් ගන්නවා. මේ සිවුම් වෙලා යන ආනාපානේ පැත්තකට පචයි. ඒකෝත් මම නිදර්ශනයක් කියනවා මෙහෙම. හිතවිලි වේදනයි ශබ්දයි ආනාපානේ තුන් තුන් හතර දෙනාම අපේ තුමු නළුවෝ කියලා වේදිකාවේ නාඩගමේ ආනාපානේ තමයි ප්‍රධාන නළුවා. නමුත් හැම ජවනිකාවේදීම ප්‍රධාන නළුවා ඉස්සරහින්ම ඉන්නේ නැහැ. සමහරට වේදිකාව පිටිපස්සට යනවා. වෙන සමාහට දුෂ්ටය ඉස්සරහට එනවා සමාහලාට කෙල්ල ඉස්සරහට එනවා සමාහට මොන මොනද Java කණ යන්නේ ඒ කොයි එක ආවත් මුළු තේමාවටම ප්‍රධාන නඩුව වැදගත් වෙනවා අන්නේ ප්‍රධාන නඩුව අසරණ කරන්නේ නැතුව ධිකවර බලන්න හිටියොත් නාටකමේ තේමාව අල්ලගන්න පුළුවන් ඒ නිසා තුනි උණයි කියලා සිව් උණයි කියලා ආනාපානේ නතර කරන්නේ නැතුව ආනාපානෙ මම බලනවා ආනාපානෙ මම අසන්න කරන්න ඕන ආනාපානෙට පණ දෙන්න ඕනේ කියන හැඟීමෙන් බැලුවොත් මම මේ සින්දු පළුවක් තමයි මෙතෙන්දි මතක් කරන්නේ සංඛා මේ දවස්වල මේ යුද සෙබළුන් පිළිබඳ සින්දුවක් තියෙනවා මම පැවිදුණාට පස්සේ කන්නේ තමයි මුළු සින්දුව පාඩන්නේ නැහැ කෑල්ලයි පද්දත් පාසක තියෙන එක කියනවා යුද බිමේ ඔබ හදවතින් ඔබ යුද බිමේ අපි තනි කලේ නැත කිසි දිනේ කියලා දිනවා අනිත් වගේ ආනාපාන යුද්ධයක තෙලඹිලා හිතවිලි වේදනත් එක්ක සද්ද කරන කලබල කරන වෙලාවේදී ආනාපාන තනි කරන්න එපා. ආනාපානේ පාවා දෙන්න එපා. අපි කැම්ම දෙන්න. ඔබට යුතුයබිමේ ඔබ වැඩ සටහන් කරනකොට අපි gedare හිටියත් අපි හදවතින් ඔබත් එක්කයි ඉන්නේ. ඒ නිසා තුනී වේගන යන ආනාපානට පණ දීලා, උර දීලා, ලය දීලා එක දිහා බලන් හිටියොත් අපි ලස්සන සහයෝගයක් දුන්නා වෙනවා. නැත්තම් කාය කායනුපස්සී විදිහට මෙතන සංසාරේ නොදකපු ගැඹුරක් අධ්‍යයට අත දාලා බැලිලක් බලන්න පුළුවන්. එහෙම ආනවන හතරක් බලනකොට හැලෙන එකෙක් ඉන්නවා කියන්නේ පහමෙල පහක් බලන්න. පහමෙල හයක් කරන්න පුළුවන් කියලා කියන්නේ අර ආනාපානේ නොදැක්ක වෙස් නොදැක්ක මූණත් නොදැක්ක නිල තල හැඩ නිල දැකීම. අනේ බලන්න බලන්න බලනකොට වැඩෙන සතිය, වැඩෙන සමාධිය ඉස්සල්ලාම වැටෙන්නේ යෝගාවචරය තමයි. මොකද ඒකට සංවේදීව යන්නේ. ආනපනෙ වැටෙන්න වැටෙන්න තුනී වෙන තුනී වෙන අභියෝග වෙන්න වෙන්න ඒකට ලාය දීපිට කටයුතු කරන්න කරන්න කරන්න යෝගාවචරයේ ජීවිතේ තේමාවක් යනවා. වැඩක් කරන්න ගියාම එල්ලයක් ගන්න. ගුණයක් තියෙනවා, යොමුවක් තියෙනවා. මෙන්න මේ ගුණුව යොමුව තමයි අපේ ජීවිතේට කුඳු වැඩපලක් තේමාවක් වෙන්නේ. ඒ සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ නම් සතියයි සමාධියයි තමයි. නමුත් මේ සත්‍ය සමාධිය ඇති කරගන්න ඉස්සරහින් තියාගත්තේ ආනාපානි නිසා ආනාපානි මේ විවිධ රංගන විවිධ මුළු ගැන්දීම් විවිධ ක්‍රියාකාරකම් සේරම දැකගත්තේ නැත්නම් ආනාපානි දැකයි කියන්න බෑ. සර්වඥයන්සඳන් කරන ආනාපානි 11 ආකාරයක් තියෙන 11 ආකාරෙම දැක්කොත් විතරයි ආනාපානි කෙරුවයි කියලා කියන්නේ ගොරෝසු ඉස්සරහින් තියෙන අවස්ථාවේ දැක්කට 11 ආකාරය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාචරය පහුවෙනකොට පහුවෙනකොට තේරුම් ගන්නවා මෙතෙක්කල් ආනාපානේ හැලුණා, වැටුණා, නැති වුණා කියලා. සෑම වෙලාවකම ආනාපානේ වෙන පැතිකඩක් පෙන්වන්නයි උත්සාහ කරලා තියෙන්නේ. අපි ඒක බාර ගන්න ලෑස්ති නෑ. අපි ඒක හරි භාවනා කියලා දන්නේ නෑ. ඒ නිසා අපි ඒකට අනදර කරපු නිසා හිතවිල්ලක් හරි වේදනාවක් හරි සද්දයක් හරි අර පාළුගේ වළම් බින්දිනවා වගේ ගෙට වැදිලා විනාශයක් කරලා තියෙනවා. නිසා කමඨාන් සුද්ධ කරන්නේ නැතුව ගියාර කවදාකවත් ඔය බොරු වල පන්නන්න බෑ. කමඨාන සුද්ධ කරනකොට උනත් පූර්ණ නිගමන වලින් තොරව තමන්ගේ වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න පුරුදු වෙන තාක්කල් ගුරුවරයා අසරණ වෙනවා. ඒකේ අන්තභාගයට වැටෙනවා. මොකද කියන කෙනා හරියට කියන්න බෑ. ඉතින් යම් ආකාරයක අපේ මේ කමඨාන් සුද්ධ කරන හරියට වෙච්ච දේ කියන්න දන්නවනම් එහෙව් ඒ කරන කෙනා මේ ශිෂ්‍යය කියලා එයාට පන්ති ගණන් පාඩම උගන්වනකොට ගුරුවරයා හරියටම තේමාව තියෙනවා. චිත්‍ර උගන්වනකොට මේකේ තියෙන සාහිත්‍ය රසය, సౌందර්ය රසය වැටහෙයි. වෙන මොනවත් විශයක් කරන්න ගියත් මේ සතියෙන් ආනාපානට ගත්ත මේ එල්ලේ ඕනම දෙයකට යොදවන්න පුළුවන්. මොකද ඒ කොයි එකක්වත් වටින්නේ නැහැ. මේ කාය කායानुපස්සනා විදිහට සතිය තුලින් කායේ කායano බලන සුලෝගත කිරීම තමයි පරම නිෂ්ඨාව ලබන්නේ. නමුත් ඒ බුද්ධලේ අනිවාර්යම හැකියාවල් දක්ෂතාවයන් යාතු කියන කෙටි පාවත් සියලුම පෑදෙන්න පටන් ගන්නවා. මේ ආනාපානදි සතියේ වර්ධනය සිදු වෙන්නේ බොහෝමත්ම හිමීට. නමුත් ඒකෙන් හම්බ වෙන ප්‍රතිඵල මුළු ජීවිතේ පුරාම සුවඳ මිහිරියාවක් ඇති කරනවා. ඒ වෙලාවකදී කියනවා කඩා විඳ ගන්න නැතුව අර හිමීට වර්ධනය වෙනදී දිගට පවත්වමි. කොච්චර වැටුණත් අන්තිමට ගිය දවසේ ගත්ත සියුම්තාවයට වඩා මම අද හෙට යනවා ඊගාදාස ඊට වැඩි යනවා කියන හැඟීමෙන් කරගෙන කරගෙන යනකොට මුගේ ආත්ම ශක්තියක් මුගේ ධෛර්යයක් මුතුන් විදිහේ බාධක වලට මූලික ශක්තියක් ඇති වෙන බලන්න. ඒකට ආකාම වීර්ය සතිය සම්පජඤ්ඤේ මුතුන් විදිහට වැඩෙන පටන් ගන්නවා. ආන්නේ විදිහට මේ ආනාපානයේ කරගෙන යනකොට ඒ පස්සම්බරි පස්සම්බරි කියන්නේ සංහිඳියාව සංසිඳීම නොවීම බැරුව යන කොච්චර කරදරාවක් ඒක ඉවසා දරාගෙන ඊට වැඩිය සියුම් ආනාපාන නැත්නම් කරදර ආස්සේ රිංගාගෙන ඉන්න ආනාපානෙටම රජ කරනවා කරගෙන කරගෙන යනකොට සංසිඳීම කියන එක අනිවාර්ය විශක් වඩපත් වෙනවා කරදර ආවා සංසිඳවන්න. දන්නවා කරදර නැත්නම් අනිවාර්යයෙන්ම සංසිඳනවා. අන්න ඒකෙන් තමයි මේ කයේ කය අනුව බැලීම කියන හතර කොටස් හතර සම්පූර්ණ වෙන්නේ. ඒක නිසා යෝගාචරයේ මේ අංශ හතර දන්නවනම් ඒ පුද්ගලයාගේ හැම දක්ෂකමක්ම වැඩි වෙන්න පටන් ගන්නවා. සමහර තැන්වල සූත්‍රවල සඳහන් කරනවා මේ පමණකින්ම සෝවාන් මාර්ග බව ඥානෙ සාක්ෂාත් කරගන්න පුළුවන්. එක සතිපට්ඨානයක් වැඩුවත් ඇති. මොකද ඒ සූත්‍රේ මතක් කරනවා රහත් වෙන නම් සතර සතිපට්ඨානෙම අවශ්‍යයි. නිසා මේ කියන්නේ පුංචි ගැඹුරක් වෙයි. හැම කෙනෙක්ම මේකේ 100 ප්‍රමාණයක් කරලා තියෙනවා. මොකද ඊගාට කල යුත්තේ මොකද්ද කියන එක ඒ යෝගාවසයන වගේකින් පවරන්න මෙච්චර විස්තරසහිතව කතා කරන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ හුස්ම පිළිබඳ විස්තර දැනගත්තා මදි. අපිට අරක දැනගත්තේ නැහැ මේක දැනගත්තේ නැහැ මට දිබ්බ චක්කු පහළ වුණේ නැහැ මට දිබ්බ සෝතනේ අහතේ යන්න බෑ නම් මනම් හොයන්න පටන් අරගත්තොත් ඉතින් කොහේ ආයිද කියලා විශ්වාස කරන්න. ඊට වැඩි උගාවක් වටිනවා මේ හොස්ස යට තියෙන ආනාපාන ධ්‍යාන. ඒකට අවධානය යොමු කරන තාකල් ආනාපානිය අපිට අනුකම්පා කරන්නේ නෑ ආනාපානට අනුකම්පා කරන්න බෑ. අපිට පුළුවන් ආනාපානට අනුකම්පා කරන්න. අපිට පුළුවන් ආනාපානට නිසිතන දෙන්න දීපු ගම ආනාපානිය විසින් අපිට අවශ්‍ය නිසිතන දෙන්න. වෙනස් විදිහට කියනවා අපි ධර්මය රකිනවා නම් ධර්මය අපිව රකිනවා. මේ ධර්මය අපිව රකින්නේ අපි ධර්මය රකින්නේ එකම ආරක්ෂකයෙක් විසින් සතිය තමයි. සතිය තමයි අපිට ඉන්න ආරක්ෂකයා. අනේ සතිය හරියට යොමු කරවනම් පුදුමාකාර ගුණයක් මිත්‍යක් කරපු සෑම වැරද්දකම වටිනාකම අපි යටගත්තු සෑම චිත්තක්ෂණයකම වටිනාකමක් ලැබිලා අපි නැගිටින්නේ අරිට වැඩි විශ්වාසකින්. ඉස්සල්ලා නම් විශ්වාස කරන ආනපාන. දැන් වැඩෙන්නේ නම් සතිය. මොකද අවසාන නම්බු යන්නේ සර්වචනාංශය. ධර්මයට සංගතයි. ආනී විදිහට මේ අභ්‍යන්තර බාහිර විශාල නිෂ්කාශන ගන්දුදු කිරීමක් මේ ආනාපානේ යෑම තුළ යෑම තුළ සිදු වෙනවා. ඒ නිසා කායන පසනාව සම්පූර්ණයෙන්ම ආනාපාන තුලින් කරන්න පුළුවන්. නමුත් මේ ආනාපාන කායන පසනාව කොටහේ තව තියෙනවා ඉරියාපත් භාවනා, සම්පජන්‍ය භාවනා උදාහරණ ඒවා කියනවා. අද වේලාව මේ වෙනකොට අපි පැයක විනාඩි 15ක් විතර ගත කරලා තියෙන නිසා අපි මෙතනින් නතර කරනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ ආනාපාන සම්බන්ධව පියවර හතර අපි සාකච්ඡා කරලා තියෙනවා. මේක බොහොම තවත් 10 6ක 7ක භාවනාව වැඩපිළිවෙලකදී බොහොම මන්දගාමි වේගයක් මොකද අතිපත්තාන සූත්‍රය ඉවර කරන්න වෙන්නේ මේ විදිහට කියොත්. නමුත් මට හිතෙනවා නමුත් මේ ටික අවශ්‍යයි. භාවනා කරන්නට අවශ්‍ය නිසා ඒ අවශ්‍ය වෙලාදී අපි ඉක්මනට යන් මේ ටික අවශ්‍ය වෙන නිසා මේක හොඳට ගෞරව කරලා සද්ධාවෙන් කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම Taman ඉන්න තැනින් තව පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා පිමි පනින්න බෑ ආන්නේ විදිහට ගියොත් ඒක ඉෂ්ටිතසාර විශ්වාසනීය වැඩක් වෙන නිසා කිසි වෙලාවක ආය මකන්න බැරි තත්ත්වයට වෙනසක් ඇති කරනවා. මොකද මම ඉන්නේ අදහස් කරන්නේ මේ මකන්න බැරි තත්ත්වයක් ඇති කරලා දෙන සෝවාන් මාර්ග ඥානයක් කියලා. නමුත් මේ පිට විපස්සනාවට හොඳ ගලේ කෙටුව වගේ ලකුණක් ඇති කරලා දෙනවා. ඒ නිසා මේ ධර්ම කොටාසිය අසාගෙන සිටීමේ මේ අත්හාන තමන් මෙතෙක් කරන මේ භාවනාවේ ලැබිච්ච අත්දැකීම් කොටසත් මෙතෙක් බහන බහන අහලා ලැබිච්ච මූල ධර්ම කොටසකුත් තිබුණා නම් ඒක තව තවත් දියුණු දියුණු තත්ත්වයටපත් වෙලා තමන් පිළිබඳව ලොකු විශ්වාසකින් මේ කරගෙන ගියේ පාරමයි හතියක විශ්වාසයෙන් කරන්න ඕනේ කියලා කායන පස්සනාවේ තව ගැඹුරට යන්නේ ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධම්මදේශනා මම මෙතන නැත ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආතකන්න විදිහට මේ මතින් නැගී සිට ප්‍රශ්න සාකච්ඡා කළ යුතුමක් තියෙනවනේ. ඉතින් ඒ සඳහා මම සාදරව ආරාධනා කරනවා. දැන් මේ කියපුවා පිළිවෙල තේරෙන්නේ නැති යමක් තියෙනවනම් චෝදනා කරුවක් කරන්නේ. සතිපට්ඨාන භාවනාව ඒකායන මාර්ග කියන එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොකක්ද? සති මේ අර සර්වඥාන්ස ආනාපාන සති සූත්‍රය සඳහන් කරනවා ආනාපානිය හරියට කරනවා සතර සතිපට්ඨානේ වැඩේ. සතර සතිපට්ඨානේ වැඩෙනවා නම් බොජ්ජංග ධර්ම වැඩේ. අනිවාර්යයෙන් මේක විමුක්ති විමුක්ති ඥාන දර්ශනදී යොමු කරනවා. ඒ වගේම ධර්මානුපස්සනා කොටසට යනකොට ධර්මානුපස්සනා මාර්ගාවක් වශයෙන් ඔය මේ චතුරාර්ය සත්‍යයේ සිතිඥා මාර්ග සත්‍යය විස්තර කරනවා. ඒ නිසා ආනාපානය සම්පූර්ණ කරනකොට ඒ සත්‍ය ප්‍රෝතිපාක්ෂික ධර්ම සම්පූර්ණ වීම කිය අවසානයේ තියෙන ආර්ය අෂ්ටාංග මාර්ග සම්පූර්ණ වීමත් වෙන නිසා උත්කෘෂ්ඨ වශයෙන් කියන්නේ ආනාපාන සතර ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි ඒ කායන මාර්ගය කියන්නේ. නමුත් ඒකේ ආධුනිකයට එකවර ගන්න බෑ. එයා ඒ සාහනපාණි වදලා කායන පසන වේදනන පස්සන චිත්තාන පසන කරන්නේ කියනවා. සතර සතිපට්ඨාන සතර සම්පජඤ්ඤය යද්දීපාද බාල ඉන්ද්‍රිය බොද්ධංග මාර්ග ඥාන පිටියට යනවා. ඒක එක චරිතවල හැටියට මේ දේශනා විලාසය වෙනස් වෙනවා. කොහොම කරත් ආනාපානී කියන මේ දේ ක්‍රියාත්මක කිරීම තුළින් නැත්නම් අපට විහාරයේ සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ